අවසරයි කරු සාරකාරය. එතකොට අපි සාකච්ඡා කරමින් සිටියේ ධ්‍යාන ටික ගැන. ඒ ටිකේදී සාමාන්‍යයෙන් මම කරලම නැහැ ධ්‍යාන සම්බන්ධව ඉතින් මොකද වැඩි අවශ්‍යතාවයක් යොමු වෙන ප්‍රමාණය නොවන නිසා කියන්නේ ධ්‍යානය කියන එක අත්‍යවශ්‍ය දේ බවට පත් කරලා තියෙන්නේ අද සමාජයේ විසින් මිසක මාර්ගයේ තුල ධ්‍යානය අත්‍යවශ්‍යයි කියන දේ කොහෙදිවත් පනවන්නේ නැහැ. හැම වෙලාවකදීම සෝවාන් ඵලයට පත් වෙනකොට ප්‍රථම ධ්‍යාන සහිතව සෝවාන් වෙනවා කියන එකට සෝවාන් වෙලා ප්‍රථම ධ්‍යානෙ ලබා ගන්න ඕනේ කියන දේ අද ඇති කරලා තියෙන මතයක්. අර සරකාණේ බීලා ගිහිල්ලා සෝවාන් වුණා. දැන් කියන්නේ සරකාණේ සෝවාන් වෙලා බිව්වා කියලා. ඒ කියන්නේ සම්පතියමතිය බීලා ගිහිල්ලා සෝවාන් වුණා. දැන් කියන්නේ සම්පතියමතිය සෝවාන් වෙලා බිව්වා කියලා. එතකොට ඒක සම්පූර්ණම අනිත් පැත්තට යන්නේ. අසෘතවත් පුතඥය රූපේ කලකිරෙන එක වැරදි කිව්වහම රූපේ කලකිරෙන එක අසෘතවත් පුතඥකම කියනවා. ඒකම අනිත් පැත්තට ගන්න. මේ කිව්වේ අසුතවත් පුතඥය රූපේ කලකිරෙන එකයි වැරදි කිව්වේ. රූපේ කලකිරෙන එක අසුතවත් පුතඥකම කියනවා. මේ සුතවත් ආර්ය ශ්‍රාවකයාත් රූපේ කලකිරෙනවානේ. අසුතවත් පුතඥය රූපේ කලකිරුණා කියලා මොනවා කරන්නද? උපරිම මොනවා සියදී විනාශාගෙන. ඉතින් එතනින් එහාට මොනවා කරන්නද රූපේ කලකිරුණයි කියලා. එයා දන්නේ මොකද්ද? රූපේ කලකිරලා කරන්නේ මොකද්ද නැති කරගන්න හදන්නේ. දහමක් දන්නේ නැහැනේ. ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා රූපේ කලකිරුණා මෙයා දන්නව මොකද්ද කරන්න ඕනේ කියලා. ඒකෙන් කිව්වේ නෑ රූපේ කලකිරෙන එක අසත්‍යයි කියලා. ඉතින් ඒක අනිත් පැත්තටම ගන්න අද සමාජය තුළ ඉතින් ධානයේ සෝවාන් ඵලයේදී ධාන සහිතවම ඵලයටපත් වෙනවයි කියන එක ධානයේ ලබලා ඉවර වෙලාමයි සෝවාන් වෙන්න ඕනේ කියන්නේ. සෝවාන් ඵලයත් එක්කම ධානයේ උපදින එකට. පෙරපසු නැතුව. හොඳට දකින්න මෙතනදී විශේෂ දෙයක්. ඒ තමයි ධානය කියන්නේ මොකක්ද කියන එක. ධානය කිව්වේ විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන එක. ධානය කිව්වේ විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතාව. ඒකයි ධානය. මේකම තත්කතම ඥාන මොකක්ද එතන ධානයේ ධානය කියන්නේ මොකක්ද කියලා විස්තර කළා ඔය අංග ටික තමයි වෙන මේකයි ධානය. එතකොට පෙරපසු නැතුව ඒ විදර්ශනා නිසිතු උපදවන මොහොත වෙනකොට ඒ චිත්තක්ෂණයේදී සෝවාන් ඵලයටපත් වෙන ආර්ය ශ්‍රාවකයාට ditthi සම්පන්න පුද්ගලයාට ඒ ඵලයටපත් වෙන මොහොතේදී එයාගේ විතර්කයේ පවතින්නේ ඒ ඇත්ත දකින අරමුණේමයි. ਵਿਚාරයේ පවතින්නේ ඇත්ත දකින අරමුණේමයි. ඊට පස්සේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ටික පවතින්නේ ඒ ආරම්භණයම අරගෙන. ඒක ජීවිතේ බව ප්‍රත්‍යක්ෂ කරන එකනේ කලේ. සෝවාන් ආරයන් වහන්සේටත් එළඹ සිටියේ ජීවිතයේ ඌ ධර්මතාව ටිකේ ඇති නුවණ එළඹ සිටියේ. පෙරපසු නැතුව. එතකොට මේ ධ්‍යානය ආදී ඒකාග්‍රතාවයේ තිබුණ නිසායි මේ දැක්ම එයාට එළඹ සිටියේ. එතකොට හැම වෙලාවකදීම ඒ ධ්‍යානය කියන එක වෙනමම සමාපත්තියකින් වඩලා එයාට වෙනමම භාවනා ක්‍රමයකින් වඩලා උපද්දගත් එකක් නෙමෙයි. ඒක නිසා එතනින් පස්සේ එයාට ධ්‍යානෙ නැහැ. එයා ධ්‍යාන උපදවනවා නම් ආයෙත් එයාට සිද්ධ වෙනවා මේ විදිහටම සමථ වඩලා ධ්‍යාන උපදවන්න. එයා නැවත ධ්‍යාන උපදවගත යුතුයි කියලා එයාට හිතෙනවා නම් එයාට සිද්ධ වෙනවා නැවතත් ධ්‍යාන මේ පිළිවෙලටම වඩලා ධ්‍යානෙ උපදව ගන්න. හැබැයි එතකොට එයා ඒ කර්මය කරන්නේ මොකක් පිණිසද? රූපපත්ත්‍ය මග්ගම් භාවේති. එතකොට රූපපත්ත්‍ය මග්ගම් භාවේති කියනකොට රූප භූමියටපත් වීම පිණිසයි යා මග වඩන්නේ. ඒ මගට කියන්නේ අපරියාපන්න වීම පිණිස මග වඩනවා කියලා. එයා මග වඩන්නේ රූප භූමියේ ඉපදීම පිණිස. එයාගේ ආශ්‍රය ටික පතිත කරගන්න හදන්නේ රූප භූමියට. එතකොට චත්තාරි ධානානි ධාන හතරයි කියලා ධාන හතරක් බෙදලා ඊට පස්සේ බෙදනවා තත්ත කතමං පටමජ්ජහන ඒකේ ප්‍රථම ධ්‍යානය කියන්නේ මොකද්ද කියලා ඉද බික්ඛු යස්මින් සමේ ලෝකුත්තරං ඥානං භාවේති යම් කෙනෙක් ඉද මේ ශාසනයේ මහාන තෙම යම් කලයක ලෝකෝත්තර ධ්‍යානයේ වඩනවා නම් නෛර්යානික අපචේගාමි වූ නෛර්යානික වූ නිවන් පිණිස පවතින අපචේගාමී කියලා කියනවා රැස් කර ගැනීම පිණිස නොපවතින. එතකොට රැස් කර ගැනීම පිණිස නොපවතින ප්‍රථම ධ්‍යානයේ දික්ටිගතානම් පහනාය. දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය කියනකොට අපි දන්නවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස මඟ වඩනවා කියන තැන. එතකොට පඨමාය භූමියා පත්‍ය ප්‍රථම භූමියට පත්වීම පිණිස මේ මග වඩන්නේ ආ ප්‍රථම භූමියට පත්වීම පිණිස එතකොට විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි කියලා අර පෙන්නපු ධානයේ ලක්ෂණ ටිකම පෙන්නනවා. වැඩි වෙනස තමයි අර මුලින් කියපු ටික. යෝකුත්තරං ඥානං භාවේති නීයානිකං අපචේගාමින් දිට්ඨිගතානම් පහනාය පඨමාය භූමියා පත්‍ත්‍ය. එච්චරයි වෙනස. එතකොට එයා විවිච්ඡේව කාමේහි අකුසලේ ධම්මේ පඨමඥානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛා පටිපදං දන්දා විඥා. දුක්සහිත ප්‍රතිපදාව ඇතුව දන්දා විඥාන් අභිඥාව දණ්ඩව තස්මින් සමයේ පංචාංගිකං ඥානං හෝති. එයාට අන්න ඒ මොහොතේදී තියෙනවා පංචාංගයකින් යුක්ත ධානය. දැන් ඔන්න ඔකෙදි කාරණා කීපයක් කිව්වා. එකක් තමයි එයා ලෝකෝත්තරං ඥානං භාවේති කිව්වා. ලෝකෝත්තර ධානය වඩනවා කිව්වා. එතකොට ඒ ලෝකෝත්තර ධානයේ වඩනවා කිව්වෙ මොකටද? නිවන් පිණිස අපචේගාමි ආචේගාමි නෙමෙයි රැස් කිරීම පිණිස පවතින නෙමෙයි අස් කිරීම පිණිස පවතින දිට්ඨිගතානම් පහනාය දිට්ඨීන් දුරු කරගන්න පඨමාය භූමියා පත්තියා ප්‍රථම භූමියට පත්වීම පිණිස එතකොට එයා ඇසුරු කරන මග මොකද්ද විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි පඨම ධානං උපසම්පජ්ජ විහෙරති. අකුසල ධර්මයන්ගෙන් තොර ප්‍රථම ධානය එළඹ සිටගෙන වාසය කරන්න හදනවා. එතකොට තස්මින් සමයේ පංචාංගිකං ධානං හොති. දැන් එසමෙහි මේ අංග පහකින් යුක්ත ධානය කිව්වා. ඒක ධානයක තැන් කීයක කිව්වද? තැන් තුනක කිව්වා. ලෝකුත්තරං ඥානං භාවේති. පළවෙනි තැන. ඊට පස්සේ විවිච්ඡේව කාමයේ විවිච්ඡේව අකුසලෙහි පඨම ධානං උපසම්පජ්ජ විහෙරති. ප්‍රථම ධානයේ පැමිණිලා වාසය කරනවා. ඊට පස්සේ තස්මින් සමයේ පංචාංගිකං ධානං උති. ඒ සමයේහි අංග පසකින් යුක්ත ධානය වෙනවා. දැන් ඔන්න ධාන තුනක් කිව්ව මෙතන. ලෝකෝත්තර ධානයේ වඩනවා කිව්වා ප්‍රථම ධානයටපත් වෙනවයි කිව්වා ඊට පස්සේ එතනදි තියෙන අංග පහකින් යුක්ත ධානය තමයි මේ ධානය කියලා කිව්වා එතකොට දැන් ඕකෙදි දෙකට බෙදන්න වෙනවා දර්ශනය සහ ඊට පස්සේ ධානය කියන එක දෙකට බෙදන්න වෙනවා ධානය මොකද්ද විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකඟතාව ඊට පස්සේ අනිත් ටික මොකද්ද? දිට්ඨිගතා සහාය පඨමාය භූමියාය පත්‍තිය ලෝකෝත්තර ඥානම් භාවේති. ලෝකෝත්තර ධර්මතාවයේ ලෝකෝත්තර ධානයේ වඩනව එයා. එතකොට ලෝකෝත්තර ධානයේ වඩන එයාට තමයි අර ලෞකික වශයෙන් අපි කතා කරපු ධානයත් ඇති වෙන්නේ. එතකොට ඒ ඇති වෙන එකේ ලක්ෂණ ටික තමයි අංගපසකින් යුක්ත ධානය කිව්වේ. පංචාංගිකං ධානං හෝති කියන වචනය අංගපසකින් යුක්ත ධානය කියන වචනේ යොදනවා කාමාවචර කුසල් සිත්වලට. ඒ කියන්නේ දන් දෙනකොටත් ධාන තියෙනවා. ඒ නිසා ඔගොල්ලෝ ඔක්කොම ධාන ලාභී ඉච්චර මහන්සි වෙන්න එපා ඔක හොයාගෙනම යන්න. දන් දෙනකොටත් ධානය. ඉතින් බොහොම සරලවම මම ධානය දෙනවා. ඒ නිසා දන් දෙනකොටත් පංචාංගිකං ධානං හෝති, දාන දෙනකොටත් අංගපසකින් යුක්ත ධානය තියෙනවා. විතත්ත ਵਿਚාර ප්‍රීති සුඛ ඒකග්ගතා කියන ධර්මතා ටික තියෙනවා. ගැටලුව තියෙන්නේ ඔය විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකග්ගතා කියන ටික ජීවිතේ වෙලා නැහැ අපේ. ධානාංග පහ යෙදෙනවා අංග පහ යෙදුණු පමණින් කියන්නේ ඒක යාගේ ජීවිතේ වුණා කියලා. ජීවිතේ එකක් අංග පහ තව එකක්. අංග පහ ජීවිතේ වුණ මොහොත තමයි එයාට ඒ භවයටපත් වුණා කියලා කියන්නේ. ඊට පස්සේ එයා ඒ භවයටපත් වුණාට පස්සේ එයාට අනිත් ආයතන ටික උපද්දන්නේ. එයාට අනිත් ආයතන ටික උපද්දන්නේ. උපද්දන්න පුළුවන් අර කතා කරපු ආයතන 6 විතරයි. ඒකෙන් කියන්නේ එයාට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ කියලා නෙමෙයි. එයාට ගඳ සුවඳ ආරම්භය කිසිමම ප්‍රතිචාර දක්වීමක් එයා කරන්න යන්නේ එයා රස ආරම්භය කිසිම ප්‍රතිචාර දක්වීමක් එයා කරන්න යන්නේ නැහැ. එයා කය ආරම්භය ප්‍රතිචාර දක්වීමක් කරන්න යන්නේ නැහැ. ඒක නිසායි එයාගේ සාමාන්‍ය ලෞකික මේ ජීවිතෙන් එයා අයින් වෙනවා කියන්නේ. ප්‍රථම ධානයේට කෙනෙක්පත් වුණොත් එයා සාමාන්‍ය යාගේ ලෞකික ජීවිතෙන් එයා අයින් වෙනවා. අනිවාර්යයෙන්ම. එහෙම නැත්තම් ධානය ලබා ගන්න පුළුවන්. හැබැයි ධානය ලබාගෙන අප වර්ගකට වැටිච්ච ගමන් ධානය පිරෙන්න ඕනේ. ඔගොල්ලන්ට එහෙමනම් ධානය එක දිගට තියනවා කියන්න බෑ. අර සමාජීය ධ්‍යාන උපදවගත්ත අය හම්බෙනවනේ. එහෙම හම්බෙන්න බෑ. අර චිත්ත ගෘහපතිතුමා කියන්නේ යාට එළඹ සිටි ධ්‍යාන තියෙන චතුත්ථ ධ්‍යානෙ උපදවගෙන වාසය කරනවා කියනවා. එයාගේ ආශ්චර්ය අද්භූත ධර්මවලදී යා කියනවා මම මේ ධහම අවබෝධ කරගෙන ගෙදර ගිහිල්ලා මම මගේ තරුණ බිරින්දෑවරු හතර දෙනෙක් හිටියා. මම මේ හතර දෙනාටම කතා කරලා කිව්වා ඔබලා ඔබලාගේ මව් කුලයට හෝ පිය කුලයට ආපහු යන්න. නැතිනම් නුඹලා කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න මම ඔබලා විවාහ කරලා දෙනවා ඒ කෙනාට. දෙටු බිරිඳ කිව්වා අහවල් කෙනත් එක්ක විවාහ වෙන්න කැමති කියලා. මම එයාට විවාහ කරලා දුන්නා අංශු මාත්‍රයක්වත් මගේ හිත සැලුන්නේ මෙන්න මේක ආශ්චර්ය අද්භූත ධර්මයක් කොට මම මට හිතෙනවා. කේකී එයා එයාගේ ආශ්චර්ය අද්භූත ධර්ම ටික ගැන කතා කරනවා. එතකොට දැන් ඔය අද ධ්‍යාන ගැන කතා කරන බොහොම සරල තැනකින් ওই ධ්‍යානය ඔහොම දක්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ මොකද මේක විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලෙහි ධම්මේහි කියන තැනින් පනවන්නේ. කාමේ කියන එකට වෙන අර්ථකතන දීලා අකුසලයේ කියන එකට වෙන අර්ථකතන දීලා සාමාන්‍ය ලෞකික ජීවිතේදීත් අද ධ්‍යානයේ දෙන මට්ටම් තියෙනවා. හැබැයි ඒක මේ ශාසනයේ ධ්‍යානක් නෙමෙයි බාහිර ශාසනයේ ධ්‍යානක් නෙමෙයි ඒක අලුත්ම ශාසනවල ධ්‍යාන ක්‍රමයක්. මොකද මේ ශාසනයෙන් බාහිර වුණත් ධ්‍යානය උපදව ගත්ත කෙනෙකුගේ පැවැත්ම ඕකයි. ඒක මේ මේ බුද්ධ ශාසනය වෙන්න අවශ්‍ය නැහැ. මේ ශාසනයෙන් බාහිරව ධ්‍යානලාභී තාපසයෙක් ගත්තත් එයත් එහෙමයි. එතකොට මේ ශාසනය කෙනාගේ වෙනස තමයි මේ කතා කරන්නේ. එයා ප්‍රථම ප්‍රථම භූමියට පැමිණීම පිණිස මඟ වඩනවා. එතකොට ඒ මඟ වඩනකොට ඔක අපි මේ ඡේදය අපේ ජීවිතයට දාගෙන අදාළ කරගෙන බලුවොත් යම් අරමුණක් අරගෙන අපි අරමුණ විදර්ශනා කරනවා ස්කන්ධ වශයෙන් හරි ධාතු වශයෙන් හරි ආයතන වශයෙන් හරි අපි යම් මානසිකාරයක් පවත්වනවා මේ මානසිකාරය අපේ ඒකාග්‍රතාවය මේ පවත්වන මානසිකාරය හිතේ ඒකාග්‍රතාවය මොකද්ද මේ ඒකාග්‍රතාවය? හිත විදර්ශනා මනස විතරක් පවත්වනවා අනිත් අරමුණු එන්න නොදී. විතර්කය මොකද්ද අපේ? මේ විදර්ශනේ ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩන බව යම් තර්කයක විතර්කණයේ තියෙනවනම් මේ ධර්ම විමසන විතර්කය. ඒ ධර්ම මානසිකාරයේම හැසිරෙනකම ඒ ධම්ම මානසිකාරය තුළම උපදින ප්‍රීතිය, ඒ ධම්ම මානසිකාරය තුළම පවත්නා සැපය, ඒ ධම්ම මානසිකාරය තුළම පවත්නා ඒකාග්‍රතාවය. ওই ධර්මතාව ටිකනේ අපි වඩන්නේ දැන් මානසිකාරය පවත්වනවා කියන එක. කොටිම කියනවා නම් අපි මේ වඩන්නේ ධ්‍යානය. විදර්ශනාව වඩනවා කියලා. හැබැයි ඒක ලෞකික ධ්‍යානෙ නෙමෙයි ඒක ලෝකෝත්තර ධ්‍යානෙ. අපි ඒ වඩන්නේ. අපි විදර්ශනා කරන්නේ නමුත් අපි වඩන්නේ ලෝකෝත්තර ධ්‍යානෙ. එතකොට යම් මොහතක පෙරපසු නැතුව අපි ගන්න අරමුණ අපිට පෙනී හිටිනවා නම් යථාභූත ඥාන දර්ශනයක් විදියට. එයාට කියනවා සෝවාන් ඵලයටපත් උන කියලා. ඒ ඵලය සාක්ෂාත් කරන ඒ ක්ෂණ ඒ ඒ අරමුණේ එයාට මේ ධානයේ තියෙනවා. මේ ධානය නිසා තමයි එයා මේක සාක්ෂාත් කරගත්තේ. ඒ අරමුණේම තිබුණු විතක්කය, ඒ අරමුණේම තිබුණු ਵਿਚාරය, ඒ අරමුණේම තිබුණු ප්‍රීතිය, ඒ අරමුණේම තිබුණු සුඛය, ඒ අරමුණේම තිබුණු ඒකාග්‍රතාවය මේ ටික විතරයි එයාට මුළු ජීවිතේටම හම්බුනේ. දැන් එයාට රූප හම්බුනේත් නැහැ, ශබ්ද හම්බුනේත් නැහැ, ගන්ධ හම්බුනේත් නැහැ, රස හම්බුනේත් නැහැ. අර විදර්ශනා කරපු යම් අරමුණක් තිබුණා නම් ඒ අරමුණේම මේ ධර්මතා ටිකක් තිබුණා. ඒහා සමගම ඇත්ත දක්නා නුවණක් තිබුණා. මේ ධර්මතා ටිකේ නියෝජනය කරේ මේ ටික රෝධ ටික. නේද? ත්‍රිවිල් එක මේක රෝධ පහක් තියෙන වාහනයක් හැබැයි. ත්‍රිවිල් එකට දෙපැත්තට තව රෝද දෙකක් දාන්න. එතකොට මේ රෝද පහක් විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාගතා කියන ටික. හැබැයි මේක රෝද පහ වුණාට මේක නියෝජනය කළේ උඩ ඒ මත ගොඩනගිච්ච අනිත් ටික. අපි රෝද පහක් පාර ගියා කියලා නෙමෙයි කියන්නේ. එහෙම වාහනේ ත්‍රිවිල් එකක් ගියා කියලා කියන්නේ. එතකොට ඒක ලොකු ඒකෙන් වෙනව වෙන නියෝජනයක්. මේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ටිකේ නියෝජනය කළේ වාහනය වාහනය වගේ තමයි එයා ඒ ටිකෙන් නියෝජනය කළේ මේ ප්‍රථම භූමියට පැත්වීම පිණිස එයා වඩන දර්ශනය ප්‍රථම භූමියට පත් වෙන්න එයා යම් නුවණක් ඥාන දර්ශනයක් වඩනවා නම් මේ නුවණ තමයි අර ධර්මතාව ටිකෙන් නියෝජනය කළේ ලෞකික ධ්‍යාන වඩන කෙනාගෙත් වෙනසක් නැහැ එයාගේ ඇත්ත දකින මනස නෙමෙයි තිබුණේ දර්ශනේ නෙමෙයි තිබුණේ අපි හිතමු කසින කමටහනක් නම් කසින කමටහනේ තිබුණු කසින ලක්ෂණය තමයි මේ ටිකෙන් නියෝජනය කළේ. එයාගේ හිතන කම තිබුණේ කසින ආරම්මණය ගැනමයි. ਵਿਚාරයේ තිබුණේ කසින ආරම්මණය ගැනමයි. සතුටු උනේ, සැපය සහගත උනේ, හිත එකඟ උනේ කසින ආරම්මණය. දැන් මේ ටික ඔක්කොම තිබුණේ කසින ආරම්මණය. එයාට කසිනෙන්තර ජීවිතය ජීවිතෙන්තර කසිනියත් හම්බෙන්නේ නැහැ. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන මේ ධර්මතා ටිකෙන් සම්පූර්ණම නියෝජනය කළේ කසින නිමිත්ත. කසිනේ නිමිත් කසිනේ නියෝජනය කළේ. එතකොට එයාට සම්පූර්ණ මුළු එයාගේ ජීවිතේම කසින ආරම්භණය. දැන් අපිට අපේ ජීවිතයේ වුණ ධර්මතා ටික වෙනම හම්බෙනවනේ බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. ඒක තමයි අපේ තියෙන වික්ෂිප්තතාවය අපේ ඒකාග්‍රතාවයක් නැතිකම. අපි හිත හරියට අර අලු ගොඩකට පොල්ලකින් ගැහුවා වගේ. අලු ගොඩාක් කුඩු එමේ යට විසිරලා යනවා. ඒ වගේ මේ රවුමක් බලලා එනකොට අපිට හම්බෙන්නේ අරමුණු ගොඩාක් හම්බෙනවා අපිට. මේ හිත විසිරිලා. මේක තමයි හිතේ විසිරුණු කම. අපි විඳින්නේ අර විසිරුණු කම. හැබැයි අරය මේ විසිරුණු කමෙන් මිදිලා එයා මේ මොන අරමුණාවක් ඒකාග්‍රතාවෙ විඳිනවා. ඒක නිසා තමයි අට්ටික සංඥාව තිබුණ තෙරුණහන්සේට කාන්තාවක් hina වෙලා යනකොට කාන්තාව නෙමේ ආවේ අට්ටික සංඥාව ආවේ. එතකොට අද කාලේ අට්ටික සංඥාවට දොස් කියන එකනේ කියන්නේ ඕක දැක්කයි කියලා අසුතෝ පුතජ්ජනේ ඔය කය කලකිරෙන එක ඒක නෙමේ ඒක කියලා. නමුත් මේ කතා කරන්නේ ලොකු දර්ශනයක් ඇතුව එයා කය කලකිරෙන්නේ. බලන්න ටිකකින් අරහත්ත්වයටත්පත් වුණා. ඒ ඒ මට්ටම ඒකාග්‍රතාවයක් තිබුණා යාට ඒ දවස් තුල. එතකොට මේ ඒකාග්‍රතාවයේ මේ විදර්ශනා මනසම හේතුණා ඒ තරුණාංශයට එදා ඒ මොහොතම ටිකකින් අරහත්ත්වයටපත් වෙන්න. ඒකට ඒ අරහත්ත්වයට කිට්ටු මනසක ලක්ෂණයක් මේ ගෞගාන දුරේ ඉඳලා අපි කතා කරනවා මේ මොකද්ද මේ ඇටසැකිල්ලක් විදිහට ඔක්කොම පෙනුනයි කියන්නේ කියලා. නෑ එයාගේ සංඥාමය ධර්මතාවයකින් ඒක ගෙනල්ලා දුන්නේ යාට. මෙහෙ වෙනස් කරලායි තියෙන්නේ. එතකොට මේ ලෞකික ධ්‍යාන ලක්ෂණයත් ඒකම තමයි. හැම වෙලාවකදීම පටවි කසිනේ වඩපු කෙනාට නිම්න තල කඳුරැලි ගුහා මොනවත් නැතුව, මිනිස්සය යාන වාහන ගොඩනැගිලි මොනවත් නැතුව එක්කම පටවි සංඥාව විතරයි. සුඤ්ඤත සූත්‍රයේදී කියන්නේ යම් විදිහකින් හරකෙක්ගේ හමක් අරගෙන 100ක් කෝණ්‍ය වලින් ගහලා මනාව ඇදලා තිබුණා. මේක මනාව දෙපැත්තට ඇදුණු හමක් ඇදුණු දෙයක් විදිහට දකින්න පුළුවන් ඒ විදිහටම මේ මුළු ලෝකෙම යාගේ පටවි සංඥාව පැතිරුණු සංඥාවක්. ඒකේ උස නෑ, කඳු නෑ, වලලි නෑ. අපිට වලවල් තියෙන පටවිය නෙමෙයි රූපායතන. යාට හැම වෙන පටවි ධාතුව විතරයි. පටවි ගතිය. එච්චරමයි යාගේ ජීවිතේ. පටවි ගතිය ජීවිතේ වෙලා තියෙන්නේ. එන කිසිම සංඥාවක් නෑ යාට. එතකොට හරියට බෙරේක උඩ පැත්ත ඇදලා හොඳට අර ඇදිලානේ තියෙන්නේ. ඒ වගේ මුළු පටවි ධාතුම එක විදිහට විතරයි අරමුණු වෙන්නේ. එයාට මේ නානත්‍ය අරමුණු වෙන්නේ. එයාට මොන රූපේ දැක්කත් එයාගේ හිත එයාට ගෙනල්ලා දෙන්නේ පටවි ධාතුව. කොටින්ම සංඛාරස්කන්ධය කියන කියන එක දකින්න කන්වර්ට් එකක්. අපිට දෙන්නේ නැති දේ ඇති හැටියට. ඒ කන්වර්ට් එක වෙනස් කරලා තියෙන්නේ අර කෙනාට. එයාට දෙන්නේ පටවි ධාතුව විතරයි. මේ කන්වර්ට් එකයි අපි හදන්නේ හැම වෙලාවකදීම. එයාට දෙන්න පටවි ධාතුව. ආපෝ කසිනේ වඩලා මේක වෙනස් කරොත් එයාට දෙන්න එළියේ තියෙන ආපෝ ධාතුව කියලා. එතකොට විඥාණයෙන් ඇසුරු කරන්නේ මේක විතරයි. එතකොට ඒ මට්ටමටපත් වෙන එක. එතකොට කෙනෙක් ඔකේ තර්කයන් නගන්න පුළුවන් එයා ලෝකේ ඇසුරු කරන්නේ කොහොමද කියලා. නෑ සම්මුති ලෝකෙ තුල ඉඳපු කෙනෙක් තමයි මේ මට්ටමටපත් වෙන්නේ. මොකද මේ සම්මුති ඥානෙ නැති වෙලා නැහැ. නමුත් එයා දන්නවා ඒ තැනක ඇත්තේ මේකයි කියන නුවණින් එයා ඉන්නවා අර කායයෙන් ගන්න දෙයි. අද අපි අමාරුවෙන් පටවි සංඥාව නිපදවන ওই සිද්ධියම අනිත් පැත්ත වෙලා. එළඹ සිටින්නෙන් පටවි සංඥාව කෙනෙක් ඉන්නවා කියන එක එයා ආයාසෙන් ගන්න ඕනේ දේ වෙලා. ලෝකයාගේ මනස මේකයි කියන එක. එයා දෙවෙනි පාර හිතන්නේ ඒක. ඒක අර හිත නෙමෙයි එයා දෙවෙනි පාර හිතන්නේ ඒක. එයාට හම්බෙන්නේම පටවිය. පටවිය හම්බෙලා එයා දෙවෙනි පාර හිතනවා මෙතන ලෝකය විවහාර කරන්න මේකයි. ඒ විවහාරය එයා කටයුතු කරනවා. ඉතින් ලෝකෙට ගැළපෙන මානසික රෝගයට ගැළපෙන්නව ඉන්න ඕන වෙලාවට එයා ඒකෙන් ඉන්නවා. අර අමාරුවෙන් ගන්න දෙ. නමුත් එයාගේ ඇත්තම ලෝකේ අරක. නමුත් සම්මත පිස්සුවට අනුව එයාට ජීවත් වෙන්න වෙනවා. ඒ ලෝක සම්මත පිස්සුවට එයා අර විදිහටම ජීවත් වෙනවා අර ටිකෙන්. හැබැයි ඒක එයාගේ ජීවිතේ නෙමෙයි. එයා එකෙන් මිදිලා. ඒක නිසා හැම වෙලාවකදීම රූපාවචර මට්ටමත් ওই කතාවම තමයි. හැබැයි එයාගේ තියෙන එක දෙයක්. ඒ තමයි එයාගේ කන්වර්ටර් එකෙන් ඒද පෙන්වුවේ නැති දේ ඇති හැටියට. ඒද පෙන්වුවේ නැති දේ ඇති හැටියට පෙන්වුවේ. ඇයි අරහේ ඉතුරු නැතුව වර්ණ සටහන නිරුද්ධ වුණ තැනක පටවි ධාතුව ඇති හැටියට හිතට දුන්නේ. එයා දැනගත්තේ තියෙන පටවි සංඥාවක්. එයා වින්දේ පටවි සංඥාව. එතකොට ඒ දේ යා විඳලා තියෙන්නේ නැති දෙන්නේ. එයා දැක්කේ නැහැ පටවි සංඥාව කියලා තමන් විඳින්නේ තමන්මමයි කියලා. මෙතන ඊට වැඩිය වෙනස්. දිට්ඨිගතයන්ගේ ප්‍රහාණය පිණිස මඟ වඩනවා කියනකොට එයා උත්සාහවත් වෙන්නේ මේ කන්වර්ට් එකක් නෙමෙයි මෙතන කණ්ණාඩියක් තියෙනවා. අර ඇත්ත පෙන්වන්න තමයි මෙයා උත්සාහවත් වෙන්නේ. Nirodhe පෙන්වන එක. එතකොට මේ කන්වර්ට් එක වෙනුවට තියෙන්නේ කණ්ණාඩියක්. එයාට පෙන්වන්නේ අර පැත්තේ නිරුද්ධ වුණ නිරෝධ ධර්මතාවය. එතකොට මේ මනෝ විඥාණයෙන් විඤ්ඤාය වෙන්නේ හැම වෙලාවකදීම නිරුද්ධ වුණ ධර්මයේ දැනගන්නවා. එහා පැත්තෙන් ඇවිල්ලා නිරුද්ධ වුණ ධර්මතාව ටික දැනගන්න මොහොත පෙරපසු නැතුවම දකින එක මොහොතක් තමයි සෝවාන් ඵලසිත කියලා කියන්නේ. හැබැයි ඒ හිතේ ඔසවල තියෙන හිත අර රෝධ පහෙන් වගේ මේ ධානාංග පහෙන්. එතකොට ဒုတိ ය ධානයටත් පෙන්නනවා. ဒုတိ ය ධානයට යනකොට එයාට හැම වෙලාවකදීම එතකොට නම් කතා කරාට කමන්නේ ဒုတိ ය ධාන ලාභීව ගන්න මට්ටම. දැන් ඕක කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි ධානය උපදෝගෙන ඉඳලා කලින් ඊට පස්සේ විදර්ශනා කළ නිවන් දකින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ධ්‍යානයේ උපදවන්නේ නැතුව විදර්ශනාව විතරක් කරනකොට ධ්‍යාන උපදින ක්‍රමයක් තියෙනවා. එතකොට හොඳට ඒක මතක තියාගන්න වෙනවා. ධ්‍යාන උපදවනකොට ධ්‍යාන උපදවලා ධ්‍යාන සිත විදර්ශනා කරලා නිවන් දකින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ කිසිමම ධ්‍යානයක් නූපදවන්නේ විදර්ශනාව වඩලා නිවන් දකින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේ කියන මට්ටමට එන්නේ ඒ මට්ටමේදී. එතකොට දැන් ඔන්න ওই ක්‍රම දෙකම තියෙනවා. එතකොට හැබැයි ධ්‍යාන නූපදවා මාර්ගඵල ලබන්න පුළුවන්කම තියෙන හැම තැනකම ප්‍රථම ධ්‍යානෙ විතරයි. හැම තැනකම ප්‍රථම ධ්‍යානෙ විතරයි. හේතුව එයාට විතක්ක ਵਿਚාර දෙක පවත්වන්න වෙනවා හැම වෙලාවකදීම ඊළඟ දේ වඩන්න නම් එයාට විතක්ක ਵਿਚාර දෙක පවත්වන්න වෙනවා. හැබැයි ဒုတိ ය ධානය උපදවගත්ත කෙනාට කලින් ဒုတိ ය ධානයේ උපදවලා දැන් ප්‍රථම ධානයත් කලින් උපදවලා විදර්ශනා වඩන්නත් පුළුවන් ඊට පස්සේ ဒုတိ ය ධානයේ උපදවලා ඊට පස්සේ විදර්ශනා වඩන්න පුළුවන්. එතකොට හැම වෙලාවකදීම දැන් එයා ဒုတိ ය ධානයේ එළඹගෙන වාසය කරනවා. එතකොට එයා ဒုတိ ය ධානය පිනිස එළඹගෙන වාසය කරනකොට එයා නැවතත් අර දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිනිස මඟ වඩනවා. එතකොට අන්න ඔය ભેදයේ අනුවයි ලෝකෝත්තර ධාන ටික බෙදන්නේ. අර ධානයමයි ධානයට පෙන්වන්නේ වෙනසකට තියෙන්නේ ධානය කියන එක හැම වෙලාවකදීම උටද්දගෙන ඊට පස්සේ විදර්ශනාව වඩනවා කියන තැන. ඒකෙන් කිව්වේ නැහැ ලෝකේ ඉන්න ඔක්කොම ධ්‍යානලාභීවම විදර්ශනා කළ යුතුයි කියලා. විදර්ශනාව කරනකොට අනිවාර්යෙන් ධ්‍යාන උපදිනවමයි. ප්‍රථම ධ්‍යාන සහිතවමයි සෝවාන් වෙන්නේ. සෝවාන් වෙන ඔක්කොම ප්‍රථම ධ්‍යාන උපදව ගන්න ඕනේ නෑ. ඒ අයට නිකම්ම පෙරපසු නැතුව ධ්‍යාන ධ්‍යානයේ ඒ කුසල් සිතේ ධ්‍යාන මාර්ග සිතේ මාර්ගඵල සිතේ උපදිනවා පංචාංගිකං ධ්‍යානං හොති. අංග පහකින් යුක්ත ධ්‍යානෙ වැඩෙනවා. ලෞකික කුසල් සිතෙත් තියෙනකොට ඔබ ධ්‍යාන මේ සෝවාන් ඵල සිතේ නොයදුනොත් මේ පුදුමයි. ඉතින් ඒක ඊයදෙනවා. එතකොට ඒ මට්ටමින් එතකොට ප්‍රථම ධ්‍යානයටපත් වෙනම තමයි මාර්ගඵල වලටපත් වෙන්නේ. එතකොට අරිහත්ත්වයටත්පත් වෙනවා ප්‍රථම ධ්‍යාන සහිතව. හැබැයි ධ්‍යානෙ එළඹ සිටින මට්ටම හිටින්නේ නැහැ. පත්තුනෙන් පස්සේ ඒක එහෙම ධ්‍යානෙ නැති වෙනවා. නව අරිහත් ඵලය නැති වෙන්නේ නැහැ. ධ්‍යානෙ නැති වෙනවා අරිහත් ඵලය නැති වෙන්නේ නැහැ. එතකොට දැන් ඔන්න ඕකෙන් දෙකට බෙදා ගන්න ධ්‍යාන උපදවන ක්‍රමය සහ ඥාන දර්ශනයේ විදර්ශනාව පැත්ත කියන එක දෙකට බෙදා ගන්න. මේ දෙක දෙකක්. අරක චිත්ත ඒකාග්‍රතාවයේ මත අරගෙන ගියපු එක මේක සම්පූර්ණම ඥාන දර්ශනය උපදව ගන්න පැත්තෙන් අරගෙන ගියපු එක. එතකොට ඕක යුගනද්දෝ වඩන කෙනාට පහසුවක් තියෙනවා. යුගනද්දෝ කියන්නේ මේ දෙකම එකට කරන කෙනෙකුට පහසුවක් තියෙනවා. සමතේ සහ විපස්සනාව නියුක්තව කරන කෙනාට පහසුයි. එයා හරියට බෝට්ටුවකින් ඔරුවක් පැදගෙන වතුර එහාට පැත්තට යනවා වගේ. විදර්ශනාව විතරක් කරන කෙනාට අර හිතේ ඒකාග්‍රතාවයේ ඇතිවීම ටිකක් අඩු නිසා එයා නිකන් පීනන්න දන්න කෙනෙක් වතුරට බැහැලා පීනගෙන යනවා වගේ. ওই දෙකම නොදන්න කෙනෙක් භාවනා කරන්න හදන එක පීනන්නත් නැතුව වතුරට පනිනවා වගේ. එතකොට ගිලින මැරෙන්න. එතකොට හැම වෙලාවකදීම ඔක තමයි ලෝකේ ගොඩක් වෙලාවට තියෙන පීනන්න දන්නේ නැතුව වතුරට පනින කම. ඒක නිසා අපිට එක්කෝ ඔරුවෙන් යන්න වෙනවා එහෙම නැත්නම් පීනගෙන යන්න වෙනවා පීනන්නත් දන්නේ නැතුණා වතුරට පනින්න එපා එතකොට අපිට හැම වෙලාවකදීම භාවනාව කියන දේ අවශ්‍ය වෙන්නේ අද දවසේ චිත්ත ඒකාග්‍රතාවයේ සඳහා අවශ්‍ය වෙන දෙයක්. ඒක නිසා තමයි නිතරම මේක සමතය පැත්ත වැඩි අවධාරණයක් නොකරන්නේ සහ අපි ඒක අනවශ්‍ය නිසා නෙමෙයි ඒ පැත්තෙන් ගියා කියලා රූපූපත්තියට මාර්ගය වඩන්න පුළුවන්. ඉතින් ඒක ලෝකේ කවදත් තියෙන එක. ඒක පෙන්වන්න බුදුරජාණන් වහන්සේ නමක් ඕන වෙන්නේ නැහැ. ඉතින් ඒක ලෝකේ කවදත් තිබුණා. බෝසතන් වහන්සේට කලින් ඔයම ගහම්බුණානේ. බෝසතන් වහන්සේට කලින් එහෙනම් ඔය නිවන අවබෝධ කරගෙන හිටියේ. ආලාර කාලාම උද්දකරාම පුත්ත අසිත කාල දේවල ඒ ඇත්තෝ බෝසතාණන් වහන්සේට කලින්ම ওই නිවන අවබෝධ කරගෙන හිටියා. ඒකත් නිවනක්. හැබැයි ඒක මිච්ඡා නිර්වාණයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ එතනින් ප්‍රමාණවත් උනේ නැහැ. දැක්ක මේක ප්‍රමාණේ නෙමෙයි මේකේ අඩුවක් තියෙනවා. එතකොට මේ චතුත්ථ ධානය කියන එක අවිද්‍යාවේ දුර බව දුරස්සන බව නෙමෙයි. හොඳට දකින්නේ චතුත්ථ ධානයෙන් අවිද්‍යාව දුරු කරන්න බෑ. දැන් චතුත්ථ ධාන සහිතව මෙතන මඟ පෙන්නනවා. හැබැයි චතුත්ථ ධානය කියන එකේදී සෝවාන් ඵලයක් පෙන්නවා ditthිගතානම් පහනාය කියලා චතුත්ථ ධානය යුක්තෝ සෝවාන් වෙන එකක් පෙන්නනවා. හැබැයි එයා සෝවාන් උනේ චතුත්ථ ධානයෙන් නෙමෙයි. සෝවාන් උනේ දර්ශනේ. එයා ditthිගතානම් පහනාය කියන එකෙන් වඩපු ලෝකෝත්තර ධානයෙන් තමයි එයාට ලෝකෝත්තර අංග ටිකෙන් තමයි එයාව හැම වෙලාවකදීම දර්ශන භූමියටපත් කළේ. එතකොට නීයානකං අපචේගාමෙන් ditthිකතානම් පහනාය පඨමාය භූමියයි පත්තිය. එතකොට එයා ප්‍රථම භූමියට පත්වීම පිණිස මේ ලෝකෝත්තර ධ්‍යානය වඩනවා. මේ චතුත්ථ ධ්‍යානය. එතකොට එයා චතුත්ථ ධ්‍යානය කියන තැන හැම වෙලාවකදීම එයා ලෝකෝත්තර භූමිය සඳහා චතුත්ථ ධ්‍යානය උපකාර කරගත්තා. හැබැයි මේ උපකාර කරගත්ත එකෙන් කියන්නේ නැහැ චතුත්ථ ධ්‍යානය කියන එක ලෝකෝත්තර භූමියෙන් කියලා. ඔතන වරද්දගෙන මග පනවන්න ගියාට පස්සේ අපිට ගොඩක් තැන් වරදිනවා. ඒ තමයි ඔක්කොම භාවනා ටික කරන් ලෝකෝත්තර භාවනා කරන්න යනවා. භාවනා ටික ලෝකෝත්තර භාවනා කරන්න වෙනවා. දැන් ඕක බෙදාගන්නේ නැතිකම නිසා දර්ශනයයි සමතයයි දෙකට බෙදන්නේ. මේ භාවනා දැන් මේ ධ්‍යාන මඟ පෙන්නකොට අපිට මේක දෙකට බෙදන්න වෙනවා. ඒ තමයි ලෝකෝත්තර දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස පවතින දර්ශනය සහ ධ්‍යානය පිණිස පවතින ධර්මතාවය කියන එක දෙකට බෙදන්න වෙනවා. ඕක දෙකට බෙදාගත්තේ නැති වුණොත් මොකද වෙන්නේ? එතකොට තමයි අද ලෝකයේ ආර්ය මෛත්‍රී භාවනාව ආර්ය අසුභය ආර්ය මරණ සතිය ඒ කියන්නේ ලෝකෝත්තර මරණ සතිය පනවනවා. ලෝකෝත්තර මෛත්‍රිය පනවනවා. ඇයි මේ දෙක දෙකට බෙදන්නේ ඉතින් දැන් ලෝකෝත්තර ධානයේ පනවන්නේ නැහැ. දැන් ලෝකෝත්තර ධානයේ පනවන්න වෙච්ච ගමන් දැන් කමටහන් ටිකක් ලෝකෝත්තර කරන්න වෙනවා. මේ සමත කමටහන සමතය වඩන්න කියලා පෙන්නපු කමටහන සමත කමටහන ලෝකෝත්තරව පනවනවා. ඒක හරියන්නේ නැහැ. සියලු සත්වයෝ නිදුක්කෙත්තා නිරෝගීත්තා කියන එක දැන් ලෝකෝත්තර මෛත්‍රී භාවනාවට කියලා සියලු සත්වයෝ දුකින් මිදෙන්න නිවන් දකිත්වා කියන එකෙන් දැන් සියලු සත්වයන්ට නිවන කතා කරනවා. දැන් සියලු සත්වයෝ ඉඳලා ඉවරනේ තමන්ගෙන් තොර වෙන සත්වයෝ හම්බෙලා නම් එතනම කොහෙද ඒක ලෝකෝත්තර වෙන්නේ? ඉතින් ඒක ලෝකෝත්තර වෙන්නේ නැහැ. ඒ සායනසලු සමන්තාගෙන තියෙන ආර්ය මෛත්‍රී භාවනාව. ආර්ය මෛත්‍රී භාවනාව කියලා. එතකොට ඒ ආර්ය මෛත්‍රී භාවනාව වෙන්න ඒක කොහෙද ආර්ය වෙන්නේ? ඒක අනාර්යයි නේක. ඇයි තමන්ගෙන්තරව තව පුද්ගලයෝ හම්බෙනවා. අපිට බෙදා ගන්න වෙනවා සමතයේ සමතාර්ථය සහ ලෝකෝත්තර ධර්මයේ ලෝකෝත්තරාර්ථය කියන එක. සමතේ කිව්වේ යම් අර්ථය සඳහා. ඔකට කියන ඔක බමුණන්ගේ භාවනාවක් කියලා දැන්. මේක බමුණෝයි පැනෙන්නේ කියලා දැන් මේ මෛත්‍රී කියන එක බමුණු කිව්වේ කියලා. නෑ බමුණු නෙමෙයි මේ සමතය අර විදර්ශනාව සමතය විදර්ශනාවයි එකට තියන්න ගියොත් ගැටෙනවා අනිවාර්යයෙන්ම ධනයි ඍණයි කියන එක වයර් දෙක එකට ගෑවුවොත් මොකද වෙන්නේ ෂෝට් වෙනවා හැබැයි බල්බ් එකට නිශ්චිත පරිදි යදුවොත් මොකද වෙන්නේ එළියක් ගන්න පුළුවන්කම තියෙනවා ඒ වගේම දෙයක් තමයි මේක මේ ධනයි ඍණයි බල්බ් එකට තියන්න තියෙන එක අරගෙන වයර් දෙක එකට කරලා ඉදිපත්තු කරන්න හදනවා. ඔක වෙන්නේ කවදාවත්. ඕක කරන්න බෑ මේ කවදාවත්. කොහොමද මේ පුද්ගල බව තුල පනවපු සමතයයි පුද්ගල බව දුරු කරගන්න පෙන්නපු දර්ශනයයි එකට යොදවන්නේ. ඒක යොදවන්න බෑ කවදාවත්. සමතේ පෙන්වන්නේ පුද්ගල බව තුල. හොඳට බලන්න මොන කමට අහනද පුද්ගල භාවයෙන් එහාට ගිහිල්ලා තියෙන කියලා. පුද්ගල බව ටිකක් ටිකක් හරි එහාට පෙන්වන කමටහනක් විදිහට අපිට පෙන්වන්න වෙන්නේ චතු ධාතු අවස්ථානය. ඔය කමටහන්නේ සතර මහා ධාතුව දකින්න. ඉතින් තමන්ගින්තර ධාතුව හම්බෙලා නැතන. තමන්ගින්තරව ධාතුව හම්බෙලා. ඊට පස්සේ ආයෙ පෙන්වන්න වෙන්නේ අපිට ධම්මානුපස්සනාවේ පංචස්කන්ධය බලනවා ඊට පස්සේ ආයතන ටික බලනවා මේ මානසිකාරයේ තියෙනවානේ ඒකත් මානසිකාරයක්. තමන්ගෙන් තොරව ස්කන්ධ හදාගෙන නෙමෙයිද ඔය බලන්න යන්නේ. දෙවෙනි පාරනේ බලන්න යන්නේ. ඒකයි මාර්ගය සහ මාර්ග සත්‍ය කියන එක දෙකට බෙදන්න කිව්වේ මේක. මාර්ගයයි මාර්ග සත්‍යයයි දෙකට නොබෙදා පනවන්න ගියොත් තමයි ওই ප්‍රශ්නේ එන්නේ. මාර්ගය හැම වෙලාවකදීම ලෞකිකව පනවන්න වෙන දෙයක්. ඉන්න තැන ඉඳලා මේ පළවෙනි පඩිය බිම ගෑවිලා තියෙන්නේ. ඕක උඩට ඉස්සුවොත් කොහොමද නගින්නේ? ඒක උඩට ඉස්සලා නගින්න බෑ අපිට. ওই පළවෙනි පැටි බිම ගෑවෙන්න වෙනවා. ඒ වගේ තමයි හැම වෙලාවකදීම මේ සමතේ කියන එක ඇති බව තුල කතා කරන්නේ. හැම කමටහනක්ම තියෙන බව තුල හිත එක කරන්නේ. විදර්ශනාව තුල ඇති වෙන බව නොහට ගන්න බවට ඇත්ත පෙන්වන ඥාන දර්ශනයක් ඒක. ඒක නිසා මේ විදර්ශනාවයි සමතයයි කොටස් දෙකක්. ඕක නොදන්නකම ඕක බෙදාගන්න බැරිකම නිසා තමයි හැම වෙලාවකදීම පහුකාරීනෝ අපේ විදර්ශනාවට පෙන්වන එක පවා දැන් අර රූපකලාප ගැන කතා කරන්න පවා ওই කාරණාව මත. රූපකලාප බිඳි බිඳි අනේක බලන්න කියන එක පවා කතා කරන්නේ. දැන් ඒක විදර්ශනාව කියලා හිතලා නෑ. ඒක ඇති රූපේ රූපකලාප බලන්නේ. රූපේ තිබිලා ඉවරනේ. ඒක සමතයක්. ඒ සමතය හැබැයි දිරච්චිලනුවා. අපි අර නගුල ගැට ගහන එක ගැන කතා කරේ. ඒ ඒ ලණුව වැඩි දුර දුවන්නේ නැහැ. ඒ ලණුව කැඩෙනවා. ඒක දිරපු ලණුවක්. ඒ නිසා ඒක කොහෙන් අතර වෙයිද කියන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේ පැනෙන්නේ නැත්තේ ඒකයි රූප කලාප බලන්නේ කියලා. සතර මහා ධාතු පැත්ත විතරයි පනවපු තැන. ඕක සතර මහා ධාතු කැඩි කැඩි බිඳි බිඳි විනාශ වෙනවා කියන තැන පැනෙන්නේ නැහැ. එතකොට හැම වෙලාවකදීම දැන් ওই කාරණාව ටික තුල ඔයගොල්ලන්ට මේ දර්ශනය සහ භාවනාව දෙකක් කරලා හොඳට දකින්න. භාවනාව කියන එක අද ඔයගොල්ලෝ මොන මානසිකාරය කරත් කොච්චර විදර්ශනා කරනවද ඔයගොල්ලෝ වඩන්නේ මාර්ගයමයි. ඔයගොල්ලෝ පංච පාදානස්කන්ධය බලන්න පුළුවන් ආයතන ටික බලන්න පුළුවන් මේ මොන විදිහට උපදන්න හැදුවත් අද වඩන්නේ මාර්ගය. මොකද කෝපේ හම්බෙලා හම්බුනට පස්සේ තමයි මේ වඩන්න බලන්නේ. මේක තමයි මාර්ගයේ ලක්ෂණය. එතකොට හැම වෙලාවකදීම හැබැයි මේ විදිහට වඩන එක තුල ඔයගොල්ලන්ට යථාර්ථවාදී නුවණක් ගෙනල්ලා දෙනවා හිතට. ඒ නුවණ තමයි මාර්ග සත්‍යය යෙදෙන තැන ගැන ඔයගොල්ලන්ට ලැබෙන නුවණ. ඊට පස්සේ ඒ නුවණ භාවිත කරන්න ඕනේ. දැන් ඕගොල්ලන්ට තියෙන්නේ ওই නුවණ නැමැති බල්බ් එක පත්තු වෙනවා නිවෙනවා. පත්තු වෙනවා නිවෙනවා. ඔක මේ අහගෙන යනකොට තේරෙනවා ආය නැති වෙලා යනවා. පවත්තන්න තේරෙන්නේ ආය අහගෙන ඉන්නකොට තේරෙනවා ඇත්තටම මේකයි කියලා ආය නිවෙනවා. ඒකයි තියෙන්නේ. ඒ ඕගොල්ලොන්ගේ අභාවිතත්තා භාවිත නොකිරීම නිසායි. මනස භාවිත නොකරපු නිසා. ඒක නිසා ඕගොල්ලොන්ට සිද්ධ වෙනවා දැන් අඩුව තියෙන්නේ කොතනද? භාවිත නොකිරීමේ. ඒක නිසා ඕගොල්ලොන්ට සිද්ධ වෙනවා ඒ නුවණ උපද්දගෙන උපද්දගත්ත නුවණ භාවිත කරන්න. අන්න එතකොට තමයි ඕගොල්ලොන්ට මාර්ග සත්‍ය හරියට යොදා ගන්න වෙන්නේ. ඒක නිසා දැන් අද කරන්න තියෙන්නේ මාර්ග සත්‍ය උපද්ද කියන මාර්ග සත්‍ය භාවිත කරන දේ. හැබැයි කාටවත් ඉපදුණු මාර්ග සත්‍ය නැහැ. හදපුතේ නැහැ. හදාගෙන බොන්න වෙන්නේ. දැන් මාර්ග සත්‍ය ඉපදුණු මාර්ග සත්‍ය ඇති කමටහන් ලෝකේ නැහැ. ඕගොල්ලන්ට බඩු ටික දුන්නා දැන් හදාගන්න එක ඕගොල්ලෝ සතුටේ. ඕගොල්ලන්ට කියන්න පුළුවන් උපරිම මානසිකාරය කරන තැන දක්වා. අද කරනවා වගේ ඕගොල්ලොම සෝවාන් කරලා ගෙදර යවන්න බෑ. ඒක ඕගොල්ලෝ සතුටේ. බුදුරජාණන් වහන්සේටවත් බැරි වුණ දේ අද කරන්නේ. ඒකින් මෙච්චර ධර්මයේ දන්න බුදුරජාණන් වහන්සේට එහෙනම් පුළුවන්කම තියෙන්නේ පැයි. ওই ධර්ම අනිත් අයට අවබෝධ කරගන්න. ඉතින් කෙනෙක් කියනවා මේ ඉන්න අය ඔක්කොම ඒ දැන් මේ කාරණාව තේරෙනවා නම් සෝවාන් කියනවා. අනාත්ම භාවය. ඉතින් එහෙනම් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු ඔක්කොම සෝවාන් වෙන්න එපා එකපාර. මොකද ඔක්කොම සෝවාන් වෙන්නේ නැහැ. ඊට පස්සේ තව කෙනෙක් කියනවා මෙතන ආරේක් ළඟ බණ අහලමයි සෝවාන් වෙන්න ඕනේ. ආරේක් ළඟ බණ ඇහුවට පස්සෙමයි සෝවාන් වෙන්නේ නැත්තම් සෝවාන් ඵලය ගන්න බෑ. ඇයි මේ ආර්යගේ තියෙන ඕර එකේ තියෙන මේ අනිත් අයට බලපාලා ඒ ඒකෙන් තමයි මේ රාග දේශ මොහ ප්‍රහාණය වෙන්නේ කියනවා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේගේ ඕරයක කොහොම ඇද්ද? ඉතින් ළඟට යනකොටම ආශ්‍රක්ෂය වැඩි අවශ්‍ය නැහැ. ඉතින් ඒක අනික් කෙනාගේ ධර්මායතනයට බලපානවාද? ඕරයක රූපේ නෙමෙයිද? ඕරයක කියන එක ආලෝකයක් මැෂින් එකකට අහුවෙන දෙයක් මේක රූපේ නෙමෙයිද? දැන් ඔය ඕරා එක ධම්මායතනයට බලපානකොට ඔය කියන්නේ හදන්නේ රූපේ චිත්තේ චිත්තයට බලපානවා කියලා නෙමෙයිද? ඔය කියන්නේ රූපේ චිත්ත සංසත්තයි කියලා නෙමෙයි. ඔය කියන්නේ රූපේ හිතේ යෙදෙනවා කියලානේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ ඇයි රූපේ හිතේ යෙදෙන්නේ නැහැ කියලා පෙන්වන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේට තිබ්බ ඕර එක ඇති කරන්න ඉස්සෙල්ලා. ඒ ළඟට එන ඔක්කොම නිවන් දකින්න. එකපාර. අර බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් පාත්තර සිව්ව අරගෙන ගියපු සුණත්ත්තටත් බැරි වුණා නිවන් දකින්න. ඕර එක කොහොම ළඟින් වදින්නේ නැත්නම්. ඉතින් ඒක නිවන් දැක්කේ නැහැ. ඉතින් ඒ වගේ කාරණා තුල අපිට පණවන්න බෑ නිවන කියන එක. මොකද හදාගත්ත තේ නෑ ලෝකෙ තේක තමන් හදාගන්න ඕනේ. ඒ කියන්නේ හැම වෙලාවකදීම මාර්ග සත්‍ය කියන එක මට දෙන්න බෑ ඕගොල්ලොන්ට. මට පුළුවන් මාර්ගය ගැන පැහැදිලි කරලා කියන්නයි මාර්ග සත්‍ය ගැන කියන්න. එච්චරයි මට කරන්න පුළුවන් දේ. බුදුරජාණන් වහන්සේ කළෙත් එච්චරමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කළ සීමාවට එහා දෙයක් මම කරන්නේ කොහොමද? මට ඒක බෑ. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ කළෙත් ඔච්චරමයි. අපිට කරගන්න තියෙන ටික ඉතුරු ටික. මාර්ගයේ තියෙනවා මෙන්න මාර්ග සත්‍ය තියෙනවා. අපිට මාර්ගය ගන්න පුළුවන් මාර්ග සත්‍ය උපත ගන්න. ඊට පස්සේ මාර්ග සත්‍ය භාවිත කරන්න පුළුවන් ආශ්‍රයක් ඡේ වෙන නුවණට. ඔය මාර්ගයයි මාර්ග සත්‍යයයි නොබෙදෙන කම නිසා තමයි ඔය භාවනා ක්‍රම ලෝකේ නානත්වයකට ගිහිල්ලා එක එක ක්‍රමයකට ඕක බෙදන්න හදන්නේ අද. ඔය කමටහන් ටික ලෝකෝත්තර කමටහන් වෙනම ආර්ය කමටහන් බෙදන්න ගිහිල්ලා ඊට පස්සේ බමුණු කමටහන් කියලා වෙනම පැත්තකට දාලා තව ටිකක් ඊට පස්සේ විදර්ශනාව කියලා වෙනම ටිකක් තියලා ඕක කරන්න වෙලා තියෙන්නේ අද මේ මාර්ගයේ මාර්ග සත්‍යය නොබදන කම නිසා මාර්ගයේ මාර්ග සත්‍යයේ වෙනස දන්නේ නැහැ. දන්නේ නැති නිසා මාර්ගයේ මාර්ග සත්‍ය කියලා හිතනවා. මාර්ග සත්‍ය මාර්ගය කියලා හිතනවා. කවදාවත් මාර්ගය ඇති තැන මාර්ග සත්‍යය දෙන්නේ හැමයි. මාර්ග සත්‍ය මාර්ගයක් වෙනවා මාර්ග සත්‍යයක් වෙනවා. මාර්ගය කිසිම කලක මාර්ග සත්‍යය දෙන්නේ නැහැ. සමුදය කිසිම කලක සමුදය සත්‍ය වුණේ නැත්තම් මාර්ගය කිසිම කලක මාර්ග සත්‍ය වෙන්න හේතුවක් ඇත්තේ නැහැ. මොකද සමුදේ යෙදුනේ ඇති දේ මත නම් ඔය තණ්හාව ඔය දේ දුරු කරන්න ගන්න යම්තාවක් මනසක් තියෙනවා නම් ඒ මනස ගෑවිලා තියෙන මේ දේ තියෙන දේත් එක්ක ඒක එතකොට මාර්ගයට වැටිලා ওই මාර්ගයට වැටුණු මේ මනස මාර්ග සත්‍ය වෙන්නේ නැහැ කවදාවත් මොකද ඒක බොරුව මත පදනම් වෙච්ච දෙන්නේ ඒ මාර්ගයේ බොරුවට වැටිලා තියෙන්නේ මාර්ග සත්‍යයට පදනම් වෙන්න නම් මෙහි නිරෝධය පෙන්වන නුවණක් කියලා සිටින්න වෙනවා එතකොට අද තියෙන්නේ මාර්ගය සහ මාර්ග සත්‍ය බෙදා නොගන්න එකේ ගැටලුවක් වෙ තියෙන්නේ. Nirodhe සහ Nirodha සත්‍ය බෙදා නොගන්න එකේ ගැටලුවක් තියෙන්නේ. ඊට පස්සේ දුක සහ දුක්ඛ සත්‍ය බෙදා නොගන්න එකේ ගැටලුවක්, සමුදය සහ සමුදය සත්‍ය බෙදා නොගන්න එකේ ගැටලුවක්. කොටින්ම කියනවා නම් ඔය තියෙන චතුරාර්ය සත්‍ය නොදන්නා කම නිසා හදාගත්ත ටික. ওই චතුරාර්ය සත්‍ය න්‍යාය ඔයගොල්ලෝගේ හිතේ තැම්පත් වෙලා තියෙනවා නම් ඔය ඕන දෙයක් ඔයගොල්ලන්ට බෙදලා ගලපලා ඕන දෙයක් ගන්න පුළුවන් මේ කතා කරන්නේ කොතනද කියලා. ඔය චතුරාර්ය සත්‍ය කියන එක නැත්තම් ඔයගොල්ලෝ ළඟ ඔයගොල්ලන්ට ආයෙ ගලපන්න දහමක් නැහැ. ඔයගොල්ලෝ සිද්ධ වෙන්නේ අලුතෙන්ම දේවල් හොයාගෙන පුරව ගන්න. හැබැයි මේ දහම වෙන්න පුළුවන් දහම නොවුණු දෙයක් වෙන්නත් පුළුවන්. ඒක නිසා ඕනම දහමකට රාමුව චතුරාර්ය සත්‍යය. අන්නේ චතුරාර්ය සත්‍යයට මූලිකත්වය දෙන්න ඒ න්‍යාය ජීවිතේ ස්ථාවර කරගන්න. ඉතින් මට අවශ්‍ය වුණේ ඥාන විභංගයේ කිරීම තුළ ඥාන සම්පූර්ණ කරේ නැහැ මේක ගොඩක් තව විස්තර තියෙනවා. මොකද ධ්‍යාන ගැන සම්පූර්ණම මම කට්ටියට කියලා දෙන්න ගිහිල්ලත් නැහැ. ඒ වගේම මම වැඩි අවධානය යොමු නොකරත් විශේෂ පරාසයක් තමයි ධ්‍යාන කියන එක මොකද මට කවදාවත් ධ්‍යාන උපදවන්න හිතිලා නැහැ මේ වෙනකන්. ඒක නිසා මම ඔක ගැන බලන්න ගිහිල්ලා නැහැ. ඉතින් අපිට අවශ්‍ය වෙන ප්‍රමාණය මම දැනගෙන ඉන්නේ. ඒ නිසා මට අවශ්‍ය දේ මම सिद्ध කරගන්න හදන මිනිස්සු මම ධ්‍යාන උපදව ගන්න මගක් මම හොයන්න යන්නේ නැහැ. මොකද ඒ ධ්‍යාන උපදව ගන්න එක නම් නිවනට ඇති එකම මඟ බෝසතන් වහන්සේ ගිහිල්ලා අතනින් අතර වෙනවා. ඒක තියෙන නිවනට මඟ නම් තව එක අඩිය නම් එතනින් එහාට තියෙන්න තියෙන්නේ බෝසතාණන් වහන්සේ එතන රැඳිලා ඒ අඩිය තියෙනවා එහාට. නමුත් ඊට පස්සේ තව කොච්චර කාලයක් මේකේ තෙව්වද? එතනින් ගිහිල්ලා මොනතරම් දේවල් ජීවිතයට ගත්තද? ඒ කියන්නේ ධ්‍යාන තියෙන මොනතරම් ලෞකික පහළ මට්ටමකද කියන එක එතනින් හිතාගන්න. එතකොට ධ්‍යානය කියන එකේ අකුසලයේ යෙදෙනවා. එක අකුසලයක් යෙදෙන්නේ නැහැ. මොකද්ද? ලෝභයයි මෝහයයි දෙකේ දෙන පටිගියේ දෙන්නේ නැහැ. ඒක නිසා බය වෙන්න එපා. කවුරු හරි ධ්‍යාන ලබා ගත්තොත් බැන්නොත් බැනගෙන බැනගෙන යන්න යන්නේ නැහැ. ඒක නිසා ඒ ගැන බය වෙන්න එපා. <laughs> මොකද පටිගියේ දෙන්නේ නැහැ. ලෝභ මෝහ දෙකේ දෙනවා. ලෝභය කියන එක රාගය නෙමෙයි, කාමය නෙමෙයි. ඒ අරමුණේ ඇලෙන කම විදිහට යෙදෙන ලෝභයත් අරමුණේ මුලා වෙන මෝහයත් යෙදෙනවා. එච්චරයි ලෝභේ මෝහයේ යෙදෙන්නේ. ලෝභය කියන එකෙන් හිතන්න එපා මේ වෙනද ජීවත් වෙන පරිසරයෙන් ගිහිල්ලා මේ තණ්හාව කියන තැනින් තමන්ව වීතික්කමය කරලා වෙනද විඳින්න හදන කාමෙන් විඳින්න පුළුවන් මනසකුයි මේ ධ්‍යාන මනස කියන්නේ කියලා නෑ ඒක ගොඩක් දුරම අතහැරපු මනසක් ලෝභ මෝහ දෙක යෙදෙන්නේ නිකාන්ති තණ්හා සහ එතන තියෙන අවිද්‍යා මෝහ මෝහයේ විදිහට අරගෙනයි ලෝභ මෝහ දෙක එතන යෙදෙන්නේ. ඒ ධර්මතා ටික පිරිසිදු නොදන්නා කමත් එක්ක. එතකොට ඒ හැරුණකොට ද්වේෂය යෙදෙන්නේ නැහැ. ඒ භූමියේ අර අකුසල් ටික තමයි යෙදෙන්නේ. කුසල හේතු ටිකයි අකුසල හේතු දෙකයි. බ්‍රහ්මයාට මිත්‍යා දෘෂ්ටි හටගත්තනේ. බ්‍රහ්ම ලෝකේ ඉන්න. නිට්ටයයි දුවයි ශාස්ත්‍රතයි කියලා. ඒ කියන්නේ මෝහයයි අවිද්‍යාවයි දෙකම යෙදෙන්න එපා. මෝහ මූල හිතක් නැත්තම් මිත්‍යා දිට්ඨිය කරනවා එතකොට මෝහ මූල සිතුත් හට ගන්නවා. ඒ දර්ශනීය සම්පාදනය කරගෙන ඉතිස චිතනිය වන කෙනෙකුද ඉදිරියේ ඥානය ඒ සම්බේ රැකෙන ඔබේ දර්ශනය වෙලා තියෙන අවස්ථාවකදී යන්නේ සම්බුද්ධ මේ ගුණ තුළ විශේෂයෙන් දැකීම තුළ සමාධිමත් වෙනවා එහෙම නැත්නම් අපේක්ෂීම උපේක්ෂා වෙනවා කියන්නේ උපේක්ෂා වෙනවා තමයි ඒක මේ උපේක්ෂාවද අපි සමාධිය කියලා ඒ අවස්ථාවේ සලකන්නේ ඒ දැකීම තුළ හටගන්න උපේක්ෂාව කියන එක උපේක්ෂාවේ ભેදයක් බෙදන්න වෙනවා උපේක්ෂාව ඒ වෙලාවේදී චිත්ත ඒකාග්‍රතාවය හතර තියෙනවා ප්‍රථම ධානයේ ලක්ෂණයෙන් නම් නමුත් එයාගේ උපේක්ෂාවට බාධා කරලා තියෙනවා විතක්ක ਵਿਚාර කියන ධර්මතාව දෙකෙන්. එතකොට ඒ අරමුණේ ඇත්ත පෙන්වන්න මෙනෙහි කරන කම කියන මෙනෙහි කිරීමත් ඒ අරමුණේ හැසිරීමත් ඒ අරමුණේම ඇති සංසිඳීමට බාධා කරලා තියෙනවා. ඒක නිසා නමුත් ඒ ඒ එකම අරමුණ කියන එකේ ඒකාග්‍රතාවය එයාගේ තියෙනවා. එතකොට ඒ ඒකාග්‍රතාවයේ මත එයාගේ උපේක්ෂාව තමයි ඇත්තටම ඇති කරලා තියෙන ධර්මය. එතකොට අර ලෝකේ උපේක්ෂාව දුරු උපේක්ෂාව නැති වෙන්නේ වස්තුව අනුව ගියොත්. රූපේ තිබුණොත් එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා, එක්ක උපේක්ෂා වෙනවා. ඒ ඇති දේ මත. දැන් ඇති දේ ඇති බවට හම්බෙන්නේ නැත්නම් එතන පණවන්න වෙන්නේ මොකද්ද? සෝවන් ඵලයේදී ඇති බවට දෙයක් හම්බෙන්නේ නැත්නම් එයාට එතන පණවන්න වෙන්නේ කිසිම දෙයක් අර ලෝභයට දෙයක්වත්, ද්වේෂය ඇති කරන්න දෙයක්වත් අර උපේක්ෂාවට තැනක්වත් පණවන්න තැනක් හම්බෙන්නේ නැහැ. ඒක නිසා එතෙන්ටත් කියන උපේක්ෂාව කියලා. හැබැයි ඒ උපේක්ෂාව හැම වෙලාවකදීම එළඹ සිටි උපේක්ෂාවක් වස්තුවක් මත පතිත නොවුණු මෝහයේ නොයදුණු උපේක්ෂා මට්ටමක්. අනිත් සියලු උපේක්ෂාවට චතුත්ථ ධානයේද ඇතුළත් සියලු උපේක්ෂාවට මොහේ යෙදෙනවා. මේ කතා කරන මෙතන උපේක්ෂාවට ඵලසිතේ දෙන උපේක්ෂාවට ඒ සමාධියේ සමාධියේ තුල හදාගත්ත උපේක්ෂාවට යෙදෙන්නේ නැහැ මේ මෝහය කියන එක. මොකද එතන විද්‍යාව යෙදিলা තියෙන නිසා. ඇත්ත දකින්න නුවණ නිසා. ඒකම තමයි ඒ කාර්ම රොබට හැලිට ගැන නිසා අපාරගත ස්වාමීන් විචමාසලා අහු ප්‍රශ්නයකදී උන්වහන්සේ මෙතනදීනවා සෝතාපට්ඨ මේ අහු ප්‍රශ්නේ සෝතාපට්ඨ නිස එනේ කොහොමද දෙවිත්තේ කියලා. එතන කියනවා මේ ස්කන්ධයෙන් අනිත් දුක්ඛ ආත්ම කියන ධර්මතාවය ඒ වගේ ඉවරින් අහතලත් අතිශය වෙනවා. නන්දෝ රහතන් වහන්සේ කොහොමද ඒ මම කරන්නේ කියලා අහන්න දෙත් විස්තර වෙන්නේ. ditta dhamma sukha viharane සඳහා සීල සූත්‍රයේදී. ඒක තමයි එන්නේ අතම ඒ කියන කාරණේ මේ අද මහන්සියෙන් මෙතන විස්තර කරපු ඒ ධර්ම න්‍යාය එතන යහපතන ඔය එතනදී හැම වෙලාවකදීම ඒද දැන් පංච පාදානස්කන්ධයේ උදේවැය බැලීම තමයි එතෙන්ට යනකම් අරගෙන යන දේ උතන මගේ ළඟින් කවුරු ළඟදී කවුරු හරි ඇහුවා ඒ කතාවම මේ. එතකොට දැන් රූපේ දුර වෙලා නම් රූපේ දුර වුණ කෙනා කොහොමද ආය රූපේ උදේ වේ බලන්නේ කියලා. හැම වෙලාවකදීම දුර වුණ දේ දුර වුණ දේ විදිහට බලන්න පුළුවන්. දැන් රූපේ උපදින්නේ නැත්නම් රූපේ දුරු දුරු වුණ රූපේ රූපේ Nirodhe සාක්ෂාත් කරන නිසා මිසක මේ කතා කළේ රූපය කියන එක පණවන්න තැනක් නැතිකමක්. උදේවැය කියලා කතා කරේ. ඒ කියන්නේ එයාගේ රූපේ කවදාවත් හම්බෙන්නේ නැහැ කියන දේ නෙමෙයි. ඇති බවට රූපයක් පණවන්න තැනක් නැහැ. රූප නිරෝධය සාක්ෂාත් කරන නිසා තමයි උදේවැය දක්නා ඥානය එයාට පැනෙවේ. මේ පළ හතරෙදි දැක්කේ නිවන් හතරක් නෙමෙයි එකම නිවනයි කියන්නේ ඒ කාරණාව මත. ස්කන්ධයන්ගේ උදේවැය දැකීම තුළ අවබෝධ කළේ එකම නිවනයි. එතකොට අවබෝධ කළ එකම නිවනයි කියලා කියන්නේ ස්කන්ධයන්ගේ උදේවැය දක්නා නිවන මේ උදේවැය දක්නා නුවණමයි ජීවිතේ බවට යෙදුනේ. එතකොට පළ හතරෙදි ඒක යෙදුණු පිහිටා සිටින මට්ටම් හතරක්. එච්චරයි වෙනසකට උනේ. නැත්තම් එකම ධර්මතාවය තමයි පිහිටා හිටියේ. අවසර අපි හැමෝම එතනදී දැන් එතන වහන්සේලා කිව්වා වගේ වහලෙන් මෙතන ඉරේලිය පත් වෙන භූමිය නැති කරනවා වගේ එළිය පෙනෙන රූපය එතනම නිර්වච ධර්මයක් තමා තුළ ඇති කරගෙන බලන ඒ සිතවිල්ල නිරෝධය දකිනකොටම ඔබ වහන්සේ පැනෙන්නේ එතන මේ රූපය පණවන්න තැනක් නැහැ කියන එක. හැම වෙලාවකදීම මේ එළිය පණවන්නේ අපි වැටෙන්න තැන ඇති කල්හිමයි. දැන් තැන නැති කල්හි අපි කොහෙන්ද එළියක් කියන එකක් පණවන්නේ. එතකොට එළිය නොහට ගන්න බවට ගිහිල්ලා. ඒ වගේ දැන් රූපේ වේදනාව සංඥාව සංකාරේ විඥානය කියන ස්කන්ධ ටිකම නොහට ගන්න බවට ගිහිල්ලා. හැබැයි මේ නොහට ගන්න බවට ගිය නොවන පවත්තන්න වෙන ස්කන්ධ හතරකින්. මේ නොහට ගන්න බවට ගිය ස්කන්ධ නොවන පවත්තන්න වෙන ස්කන්ධ හතරකින්. හැබැයි මේ ස්කන්ධ හතර කියන්නේ නිවන නෙමෙයි. ඒක නිසා කිව්වා අසංකතං කන්දතුට අපිට නිවන ස්කන්ධ වශයෙන් ගන්න එපා කිව්වා. මේ ස්කන්ධ හතර නිවන නෙමෙයි හැබැයි මේ ස්කන්ධ ටික ඇතිතන නියෝජනය උනේ නොහට ගන්න බව. නුවණ නියෝජනය උනේ කෝප්පේ නම් කෝප්පේ නොහට ගන්න බව නියෝජනය කළේ මේ ස්කන්ධ හතරෙන්. එතකොට ස්කන්ධ හතර කියන එක නිවන උනේ නැහැ. නමුත් මේ ස්කන්ධ හතරෙන් නියෝජනය කරපු නුවණ තුල කෝප්පේ නොහට ගන්න බවට ගිහිල්ලා. ඒක නිසා නිවන අසංකතයි කිව්වා. ස්කන්ධ ටික සංකතයි. ඒක නිසා අරිහත් ඵලය සංකතයි. අරිහත් ඵලය පණවන්න වෙන්නේ ස්කන්ධ ටිකකින්නේ. එතකොට ඒ ටික සංකතයි. එතකොට දැන් මෙතන දැන් යම්කිසි රූපේ නිරෝධය කියලා දකින විඥානයත් එතනින්ම ඇතිවෙන නැතිවෙන කර්මයක් ස්වාමීන් වහන්සේ. ඔව්. එතකොට අර ඉතුරු ආයතන හතර පනවන්න විඥානයක් පනවන්නේ කොහොමද? එතකොට විඥාන නිරෝධයක් නිසාක හම්බෙන්නේ කොයි වෙලාවකෝ තියවත් ඇති විඥානයක් පනවන්න බෑ. විඥානය ඇති වෙනවා නම් නිවන නෑ. එතකොට හැම වෙලාවකදීම නිරෝධයේ දක්නා නුවණ ගෙනල්ලා තියෙන්නේ ස්කන්ධ හතරක පැවැත්මක්. ආයතන දෙකක පැවැත්මක්. ඔය ටිකෙන් තමයි ඔය ටික නියෝජනය කළේ. හැබැයි ඒ ආයතන දෙකද ඇති හැටියට තියලා නැහැ. ඒ ටිකේ Nirodhaද පෙන්වලා තියෙනවා. ඕකට තමයි මම අර ඉටිපන්දමක් පත්තු කළා කිව්වේ. ඉටිපන්දමක් පත්තු කරාට පස්සේ පත්තු කරපු ඉටිපන්දමට පේනවා ඉටිපන්දමේ නූලක් පේනවා ඉටිපන්දමක් පේනවා එයාගේ එළියෙම යාම පෙන්නනවා. එතකොට ටෝච් එක ගැහුවා වගේ නෙමෙයි. ඉටිපන්දම පත්තු කරාම එයාම එයාගේ එළියෙන් එයාමත් පෙන්වනවා. ඒ වගේ මේ ස්කන්ධ ටිකේ නුවණින් ස්කන්ධ හා සංප්‍රයුක්ත වුණු ස්කන්ධයට පුරේ ජාතුන කලින් හටගත්ත සියලු ධර්මතා ටික ගැන ස්කන්ධ ටික ගැන යථාර්ථවාදී නුවණක්ම ගෙනල්ලා තියෙනවා. එතකොට ඉතුරු නැතුව නිරුද්ධ වූ දේ ගැනම රහතන් වහන්සේට එළඹ සිටි නිරෝධ සංඥාවක් තියෙනවා කියන්නේ ඔය හේතුව නිසා. අසංකතයේ දැන් නිර්වාණයේ අසංකත ධාතුව කියන්නේ එළියේ තියෙන කෝපේ නිරුද්ධ වෙච්ච ධර්මයක් එතනදී ඒක අසංකතේ දායි. කෝපේ කියන එක අසංකතයි නෙමෙයි හැම වෙලාවකදීම මේ නිවන අසංකතයි. කෝපේ නොහට ගන්න බවට ගියේ ඒක. දැන් නොහට ගන්න බවට හේතුව මොකද්ද? හේතුවක් නෑ පනවන්න. දැන් මගට විතරයි හේතුව පනවන්න පුළුවන්. අරහත් ඵලයට මේ ස්කන්ධ ටිකට හේතුව පනවන්න පුළුවන්. <coughs> මේක පුරුදු කරපු නිසා මේක වඩපු නිසා මේ ස්කන්ධ ටිකම දැන් පවතිනවා. එච්චරයි හේතුවකින් පෙන්වන්න පුළුවන්. දැන් ස්කන්ධ ටික කියන්නේ නිවන නෙමෙයිනේ. මේ ස්කන්ධ ටිකෙන් නියෝජනය කරපු නුවණ නිසා මොකද්ද කළේ? කෝප්ප කියන එක නොහට ගන්න බවට කියපු දෙයක්. එතකොට ඒක හටගන්නේ නෑ ආයේ. භෞතිකයේ තියනවා කියන සංකල්පයට ඇති වෙන්නේ. ඒක නිසා ඒක නොහට ගන්න බවට ගියා කියලා කියනවා. වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ හතරමයි අර විපාක ස්කන්ධ ටික ගැන නොවන පවත්තන්න වෙන්නේත් මේ ස්කන්ධ ටිකින්මනේ. පස්සේ හදාගන්න. අපි නම් පංච උපාදානස්කන්ධ නැමැති තින්ත එකනේ ගන්නනේ. මේ ඒ තින්තකේ ඇත්ත දකින්න බව තියෙන්නේ හැම වෙලාවකදී මේ ධර්මතාව ටිකෙන්. මේ ස්කන්ධ ටිකෙන්මයි. හැබැයි මේ ස්කන්ධ ටික උපාදාන වශයෙන් ගන්න ඇති බවට හම්බෙලා නැහැ. මේ ස්කන්ධ ටික තමයි අර ඉටිපන්දම කියපු ටික. මේ ස්කන්ධ ටික නැමැති ඉටිපන්දමෙන් අර ටික ඉතුරු නැතුව නිරුද්ධ වන බවත් පෙන්නනවා. ඒ ටික ඉතුරු නැතුව නැති වෙන නුවණක් ගෙනල්ලා දීලා. එතකොට එයාට පවතින කිසිම ධර්මතාවයක් නිත්‍ය වශයෙන් ගන්න දෙයක් හම්බෙලා නැහැ. ඒ ඒත් නැති වෙන නිරෝධයක් ගෙනල්ලා දීලා. එතකොට එයාට ස්කන්ධ හතරක පැවැත්මකින් තමයි ජීවත් වෙලා තියෙන ජීවිතය අරගෙන ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ඒකත් ඒ ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයක්. ඒක නිසා ජීවත් වෙන තමන්ව තමන්ට රැස් වෙන්නේ ඒක නිසා රහතන් වහන්සේට පුද්ගලයෙක් නැහැ. පුද්ගල භාවයෙන් නැති නිසා ලෝකේ බය කියන දේ උපදින්න හේතුවක් නැහැ. ඒ දැන් පවතින දෙයක් නැති නිසා ඒ මේ මොහොතට හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයක් නිසා. දැන් කොයි මොහොතේ කොයි තත්පරේ හිටපු කෙනා නැති වෙයි කියලාද ඔය බය? හිටපු කෙනා පණවන්න තැනක් නැති එතකොට ඒ නුවණ තමයි හැම වෙලාවකම මාර්ග සත්‍ය. එතකොට කතා කරන්න පුළුවන් වුණ මාර්ගයට අනුතුරු ඵලය එයාට තියෙනවා හැම වෙලාවකදීම ආයතන දෙක තමයි නියෝජනය වෙන්නේ. හැබැයි ආයතන දෙක තැවරිලා නැහැ යාට. ආයතන දෙක ඇත්ත වෙලා නැහැ. මන ආයතනය ධම්ම ආයතනය ඇත්ත වෙලා නැහැ. ධම්ම ආයතනයෙන් උපදින දේ තමයි මන ආයතනයෙන් දැනගත්තේ. හැබැයි මන ධම්ම ආයතනය ඇත්ත කරලා නෙමෙයි. ධම්මායතනෙත් ඉතුරු නැතුව නිරුද්ධයි කියන එක තමයි මන ආයතනෙන් දැනගත්ත දේ. අද ඔක ගොඩක් වෙලාවට බෙදන්න යන තැනක් තමයි දැන්. කෝපේ තියෙනවා කෝපේ ආරම්භය සැප දුක විඳිනවා කියලා. දැන් රහතන් වහන්සේටත් කෝපේ ආරම්භය සැප දුක දැනෙනවා කියන එක. එතකොට ගඳ සුවඳක් විඳිනකොට ගඳ සුවඳ දැනෙන්නේ නැද්ද රහතන් වහන්සේට කියලා? රාතන් වහන්සේට ගඳ සුවඳ දැනෙන්නේ නැතුව නෙමෙයි ඒක දැනෙනවා. හැබැයි දැනෙන ගඳ සුවඳින් Tamanගෙන් තොර ගඳ සුවඳක් හම්බෙලා නැහැ රාතන් වහන්සේට. දැන් ඔය ගඳ දුකක් වෙන්නේ ඔය ගඳ මට දැනුණා. විඳින කෙනාට තමයි ඔක ප්‍රශ්නයක් වෙන්නේ. නමුත් ගඳම ජීවිතේ වුණා. දැන් කාටද ওই ගඳ ප්‍රශ්නයක් උනේ? ඒක ඒ මොහොතේම හේතු ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලානේ. දැන් ওই ප්‍රශ්නේ විඳ කෙනා නැති වෙලානේ අන්තිමේට. දැන් ඒ ඒ මොහොතේ නිරුද්ධ වෙන ධර්මතාවය හම්බෙලා කියන්නේ ওই මට්ටමට. එතකොට අන්තිමේට මේ ටික තමයි පණවන්න තැනක් නැති වෙලා තියෙන්නේ. වර්තමානයේ කියන්නේ මේ මොහොත ගැන මේ මොහොතේ පවත්තන්න උත්සාහවත් වෙන එක. උගතරණය කරා කියන්නේ ඒකම තමයි පත්මසිරි මහත්තයා මතක් කළා උගතරණ සූත්‍රයත් පොඩ්ඩක් කියන්නේ. උගතරණ සූත්‍රයේදී කියන්නේ කියන්නේ හැම වෙලාවකදීම යම් විදිහකින් උත්සාහ නොකර ඉන්නවා නම් එකල්හි ගිලෙනවා. උත්සාහ කරනවා නම් එතන ඉල්පෙනවා. අපපතිත්තංකෝ මම එතන පිහිටා සිටින්නෙත් නැතුව එතකොට වෑයම් කරන්නෙත් නැතුව මේකෙන් ඕගේ තරණය කරා. එතකොට කතස්සෝග මතරති කියලාම කොහොමද ඔබ තරණය කළා කියලා කියන්නේ කියලා අහනකොට කියනවා පිහිටාද නොසිටමින් වෑයම්ද නොකරමින් මම ඕගය තරණය කළයි කියන්නේ. ඒවල දැන් පිහිටාද නොසිටමින් වෑයම්ද නොකරමින් ඕගය තරණය කළා. දැන් ඔතනදී ප්‍රශ්නේ තමයි පිහිටා හිටින්නෙත් නැතුව වෑයම් කරන්නෙත් නැතුව ඔගේ තරණය කරේ කොහොමද කියලා දැන් උදාහරණෙ පෙන්වන්නේ මේ කාරණා දෙක විතරයි. ඉතින් දැන් උදාහරණයේ තුලම පෙන්වන්න ඕනේ නෑ. දැන් අර අපි උදාහරණය අස්සට ගියොත් දැන් උදාහරණයෙන් පැහැදිලි කළේ යම් අර්ථයක් අර්ථයෙන් එහාට ගිහිල්ලා උදාහරණය ඇතුළටම ගිහිල්ලා අපි ඊතුරු අර්ථෙත් මතු කරගන්න හැදුවොත් මම සාමාන්‍යයෙන් මේ ළඟදී කියපු දේ සාධාරණයි. ඒ කියන්නේ ඔකට රෝගතන සූත්‍රය ළඟදී කියලා තිබුණා මම හිතන්නේ. පීනගෙන ගියා එයා. කියන කතාව සාධාරණයි. උදාහරණේ තුලින් ওই අර්ථය පැහැදිලි කරන්න හැදුවා. ඒ කියන්නේ දැන් උත්සාහ නොකර හිටියොත් තදස්ස සංසීදාමි. කල්ලි මම ගිලෙනවා. ඒ කියන්නේ අපි හැමදාම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටික ඇති මානසික මට්ටමේ හිටියා අපි ඒව අතර ගිලිලා යනවා. ඔය ඇතිදී නිරුද්ධ කරන්න යම් මඟක් වඩනවා නම් උත්සාහයක් දරනවා නම් එකල්ලි මම ඉල්පෙනවා. එකල්ලි මේ නෑ කියන අන්තයට වැටෙනවා. අතනින් ඇත කියන එක තුල ගිලිනවා මෙතනින් නැත කියන අන්තයට යනවා. ඊට පස්සේ උත්සාහය තියනකන් ඉල්පිලා හිටිනවා. ඒ කියන්නේ මේ මාර්ගය තුල කරපු ප්‍රහාණය මේ ගැන කතා කළේ. මාර්ගය තුල තණ්හාව නැති කළා. දැන් මේක නැති දෙයක් කියලා පෙන්නලා මේසේ නැති වෙනවා කියන බව පෙන්නවා. එතකොට ඒක නතර කළ ගමන් ආයෙ ගිරුණා. එතකොට කොහෙන් ගියත් ඕක තරණය කිරීමක් වෙන්නේ ඒක නිසා පිළිටාද නොසිටිමින් එකතන වෑයම්ද නොකරමින් මොකද මම කල්පනා කරා දැන් ඇත්තටම මේ උදාහරණයට ගලපන්නේ කොහොමද ඔක කියලා. ඊට පස්සේ මම කල්පනා කරා මමත් ඒ දවස්වල පීනන්න දන්නේ පස්සේ තමයි පීනන්න පුරුදු වෙන්නේ. ඉතින් නමුත් පීනන්න පුරුදු වෙනකොට දැන් පිටා නොසිටියොත් ඇත්තටම ගිලෙනවනේ කොහොමද ඒක කවුරුත් දන්නවනේ. නමුත් එක තැන ඉඳලා අත් ගහ හිටියොත් අත් ගහනකම් උඩ ඉන්න පුළුවන්. හැබැයි පීනන්නේ එක තැන අත් ගහනවා එක තැන ඉල්පෙනවා. වෑයම තියෙනකන් උඩ ඉන්නවා වෑයම අතහැරපු ගමන් හැබැයි යට යනවා. ඒක නිසා දැන් ඒක තමයි මාර්ගයේ ලක්ෂණය. හැබැයි ඔය වෑයම හරි පැත්තට යෙදුවොත් එතකොට මට පීනගෙන යන්න පුළුවන්. හරි තැනට යන්න පුළුවන්. එතකොට ඒ වගේ කියලා මට එතකොට හිතුණා කාරණා. එතකොට හැම වෙලාවකදීම අපිට ඒ වෑයම කියන දේ ඇති බව මතනම් අපි ඔය කරලා තියෙන්නේ. ඒකට කියනවා මාර්ගය තුල කරපු වෑයම. බැලුම් බෝලේ වතුර ඇස්සේ උබාගෙන හිටියා වගේ උත්සාහය තියෙනකන් තියෙනවා අතරපු ගමන් උඩටමත් වෙනවා. දැන් අපිට පුළුවන් පීනගෙන යන දේ කරන්න. එතකොට හැම වෙලාවකදීම පිහිටා ඉඳලත් නැහැ. ඉල්පෙන්න හැදලත් නැහැ. අපේ උත්සාහය හරි පැත්තට ගිහිල්ලා. එතකොට හරි පැත්තට ගිහිල්ලා තියෙන අපිට හැම වෙලාවකදීම මාර්ග සත්‍ය තුල ඇත්ත දකින්න පැත්තට අපි මේක යොදාගෙන තියෙනවා කියන කාරණා. එතකොට තමයි එයාට වැරදි නැතුව කෙස්ලොම් නියද සම්මස්නහර කියලා බැලුවත් එහෙනම් මෙතන කෙනෙක් නැහැ කියන උත්තරයට යන්නේ නැතුව එයාට මේ වගේ අනාත්ම ධර්මතා ටිකක් ඇති කලින් මෙහි හදාගත්ත පුද්ගල භාවයේ ගැන උදේවැය ඥානයක් ගෙනල්ලා දීලා තියෙන්නේ ඒ අර්ථයෙන් අරගෙන ගියොත් තමයි. ඒකට ඔක දිගටම විස්තර කරන්න පුළුවන් කෙටියෙන් කියනවා නම් ඔක තමයි එතකොට ඔගතරණ සූත්‍රය. වෙන ප්‍රශ්න ගැටලු තියෙනවද? එන වැඩ ගිහිල්ලා නේද? හොඳයි කවසාදු කාර්යය. පස්සේ සමාදන් වෙන්න පස්සේ පින් අනුමෝදන් කරලා හොඳයි කල්පනා කරගන්න අද දවසේදී මේ වටිනා කුසලයක් හැමදිනම සිද්ධ කරගත්ත වෙලාව සිල් සමාදන් වෙලා බොහොම වටිනා කුසලයක් හැමෝම තම තමන්ගේ ජීවිතවලට සිද්ධ කරගත්ත මොහොත මේ සිද්ධ කරගත් සීල කුසලය අපි අනුමෝදන් කළ යුතු අයට මේ මොහොතේදී අනුමෝදන් කරමු පළමුවෙන් සීල කුසල ධර්මයන් අපි හැම දිනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මා කඩවල සුදර්ශන ස්වාමීන් වහන්සේටත් අවසරයි මා කඩවල අනුරතන ස්වාමීන් වහන්සේ සාදු සාමිනාසයට සාමිනාසයට දෙනකොටම මේ කුසලය මේ සසර දුකින් එතර වීම පිණිසම හේතු පිණිස්රේ වේවා කියලා ඒ වගේම මේ පින්නතුන්ට මේ අවස්ථාව සරසා දෙන්නට ඒ ගෞරවණීය නායක ස්වාමීන් වහන්සේ කැපකිරීම කළා. මේ හැම දෙයක්ම කළා. මේ කටයුතු සංවිධානය කළ නිසායි අවස්ථාව ලැබුණේ. ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදුනා. ඒ වගේම හැමදෙනා මේ වෙලාවේදී අපි සියලු දෙනා සිද්ධ කරගත් සීල කුසලය නිස්ථාන අධිග්‍රහිත ඉෂ්ඨකාරක යම් දේවගණ සමූහයක් වේ නම් සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ටත් තමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු. ඒ වගේම මේ හැම දිනා නම් මේ පරිලෝකීය සීල ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු. ඒ සීල ඥාතීන්ටත් මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පිණිසේ වේවා කියලා. ඒ වගේම අද දවසේදී මේ ධර්ම දේශනාව සිද්ධ කරගන්නට ඒ සහ සම්බන්ධ වුණේ ඒ පිරිසක් සිටිනවා. ඒ සියලු දෙනාටම අපි පුණ්‍යානුමෝදනා කරන්නට අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම ඊයේ වෙනකොට ආරම්භ ඉන්න තිබුණේ අපේ බදුල්ලේ මහත්මයා, පද්මසිරි මහලක්ෂ්මී මහත්මයා මේ පිරිස එකතු වෙලා තමයි ඒ ගුවන් ටික පතක් දීර්ඝ කරලා මේ අද වැඩසටහන සම්පූර්ණම යොදාගත්තේ. ඉතින් මේ පින්වත් පිරිසටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා මේ හැම දිනාටම මේ ධර්මලාභය ලබා දීම සඳහා ඒ සිද්ධ කරගත්ත කටයුතු වෙනුවෙන් ඒ වගේම මේකට සම්බන්ධ වෙනවා මේ අපේ ජනක මහත්මයා ඒ වගේම ප්‍රේමනාත් මහත්මයා මේක හැම දිනෙකටම මේ ධර්මලාභය ලබා දීම පිණිස උත්සාහවත් වෙනවා. ඉතින් ඒ දෙකලටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම ජොෂාන් ඒ දොස්තර මහත්මයාට ඒ වගේම නිහාල් කොඩිකාර මහත්මයා සජී මහත්මයා ඒ දෙපළටත් ඒ වගේම මේ හැම දිනාටම ඒ CD පට ඒ ආදී සියලු ධර්ම දානමේ පැත්තෙන් ලොකු කුසලයක් සිද්ධ කරන ඔහුගේ කාලෙදිත්තේ සියලු CD ආදී සකස් කරලා ඒ දෙන්න කැපකිරීම කරපු මෙරෝයි මහත්මයාටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා ඒ වගේම ඉරෝෂ් මහත්මයා, දේශප්‍රිය මහත්මයා, ඒ වගේම මෙහෙට වැඩම කරන්නට ඒ අනිකුත් සීල කටයුතු ආරාධනා කළ සීල කටයුතු ලෑස්ති කරපු ඒ අමිල මහත්මයා, හර්ෂණාම මේ සීල දෙනාටම අපි පුණ්‍යානුමෝදනා කරනවා. හැම දිනාටම අමා මහ නිවන සැනසීම පිණිස මේ කුසලයේ හේතු කාරණා මේ සීල දිනාටම මේ සීල කුසලය ගොහර කටුක බහන් කර දුක් සහිත සසරෙන් අත මිදී ඒ නිවැරදි මාර්ගයේ තේරුම්ගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදුයි. පන්සිල් සමාදන් වෙන්න নমස්කාරය කියනවා.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 එහෙමනම් අනිත් අය ඒ චමත් මහත්මයාට ඒක මේ කන්න කැමති අයකට සම්බන්ධ වෙන්න කියලා.